හොඳයි. එහෙනම් හොඳේ ශාවදාන වහන්න. ඒ ශාවදෙනෙක් මාගේ භවනා කරන අය නිසා භවනාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරයේ ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක් පිළිබඳව සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ භවනා නොකරන කෙනෙකුට වුවත් තමාගේ ජීවිතය ඉතාම සැනසීමේදායක වශයෙන් ගත කිරීම සඳහා මේ කරුණු හතර ප්‍රයෝජනවත් වෙනවා. අංගුත්තර නිකායේ ආරක්ක කියලා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයේ තමයි මේ කරුණ දැක්කෙන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වනවා මෙලෙසින් චතුසුබෙක්ඛවේ ධානේසු අර්ථ රූපේන අප්‍රමාදෝ සත්‍යේසුසෝ ආරක්ඛෝ කරණීයෝ තමාගේ සුභසිද්ධිය බලාපොරොත්තු වන කෙනෙක් ඒ කියන්නේ මෙලොව වශයෙන් සුභසිද්ධිය හෝ පරලොව වශයෙන් සුභසිද්ධිය හෝ නැත්නම් නිවන් සුව ලබා ගැනීම සඳහා හෝ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අප්‍රමාදෝ අප්‍රමාදව සතියෙන් යුතුව ආරක්ෂිත විය යුතු කරුණු හතරක් තියෙනවා. ප්‍රථමයේ සුචතුසෝ මොනවද මේ කරුණු හතර නැත්නම් කවර කරුණු හතරක් පිළිදෙම ලෙසින් ආරක්ෂිත විය යුතුවන්නේ? මාමේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජේති අත්තරූපේන අප්‍රමාදෝ සත්‍යේසුසෝ ආරක්ඛෝ කරණීයෝ. මේ ලෝකේ ඇලෙන අරමුණු ලෝකේ අනන්තවත් වෙනවා. මේ ඇලෙන බැඳෙන අරමුණු කෙරෙහි මගේ සිත නොඇලේවා කියලා තමාගේ සුභසිද්ධිය බලාපොරොත්තු වන අය විසින් අප්‍රමාදව සිහියෙන් යුතුව ආරක්ෂිත විය යුතුයි. ඒ පළවෙනි කාරණා. මේ ලෝකයේ ඇලෙන අරමුණු කියවහම ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ විශේෂයෙන්ම ඒවා ඇලෙන අරමුණු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා අතිබික්‍රේ චක් වේඤ්ඤය රූපා ඉත්තා කන්තාමනාපා තේ රූපා කාමෝපසංහිත රජනීය කියලා. මේ ලෝකයේ ඇහැට පෙනෙන රූප තියෙනවා ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ඉෂ්ටා කාන්තා මනාපා පිය රූපා ප්‍රියසහගත රූප. ඒ වගේම රජනීය මේ කාමෝපසංහිතා කාමේ දනවන රජනීය සිත ඇලෙන අරමුණු තිබෙනවා. ඇහැට පෙනෙන රූප අරමුණු ඒ වගේම කනට හැවෙන එවැනි කර්ණ රසායන අරමුණු තිබෙනවා. නාසයට දැනෙන අරමුණුත් තිබෙනවා. දිවට දැනෙන රසවත් අරමුණුත් තිබෙනවා. ඒ වගේම කයට දැනෙන ඒ රජනීය අරමුණු තිබෙනවා. මේවා කෙරෙහි සිත ඇලියලී කටයුතු කළොත් එහෙම එවැනි කෙනෙකුට භාවනාවෙන් දියුණුවක් ලබන්නට බෑ. මේ ජීවිතයේ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට වත්ව අනවශ්‍ය ආකාරයෙන් එවැනි ඇලීම් වලින් යුතුව කටයුතු කරනවා නම් සැනසීදායක ජීවිතයක් ගත කරන්නට බෑ. එනිසා මේ ඇලෙන අරමුණු කෙරෙහි තම අවධානය අවබෝධයක් ඇති කරගෙන මේවා කෙරෙහි නොඇලී සිටින්නට ඕනේ කියන අදහස ඇති කරගන්නට ඕනේ. ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද පමණක් නෙවෙයි මේ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ ඒ වගේම මනසට දැනෙන විවිධ දේවල් ගැනත් ඇලෙන්නට පුළුවන් විශේෂයෙන්ම තමන්ගේ ශරීරයේ දේශ බැලුවොත් තමන්ගේ සිතට ඇහැට තමන්ගේ ශරීරය පේනවා. මේ ශරීරයේ කෙරේ ඇලීමක් තියෙනවද කියලා බලන්න, බැඳීමක් තියෙනවද කියලා බලන්න. මේකත් තමාගේ සිත ඇලෙන ධර්මයක් තමයි. බාහිර ලෝකයේ පණ ඇති පණ සත්‍යෝ ඉන්නවා. තමන් සොරතරට ඇතුල් කරන සතුන් වෙන්න පුළුවන්, බලලුම්, බලල්ලම්, කුරුල්ලම් වැනි සතුන් ඒවට උනත් ඇලෙන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ දූ දරුවන් වෙන්නත් පුළුවන් සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන් නෑදෑ හිත මිත්‍රයන් වෙන්නත් පුළුවන් මේ අය කෙරෙහි ඇලෙනවා මේ ඇලීම නිසා ඇත්ත වශයෙන්ම තමාගේ පරිහානියක් සිදුවන්නේ ඒක නිසා මේවා කෙරෙහි නොඇලිය යුතුයි කියන කරුණ තමාගේ සිත තුළ කාවද්දා ගත යුතුයි ඒ විතරක් නෙවෙයි තමාගේ තියෙනවන යම් කිසි ගෙවල් දොරවල් පිළිබඳ ඉඩ කඩම් පිළිබඳව යාන වාහන පිළිබඳව නැත්නම් තමන්ගේ උගත්කම් ආදී පිළිබඳ නැත්නම් තමන්ගේ භාවනාවේ යන්තම් හරි දියුණුවක් ලැබලා තියෙනවා නම් ඒ දියුණුව පිළිබඳව ඇලෙන්නට පුළුවන් නැත්නම් සමත වශයෙන් භාවනා කරපු කෙනෙක් නම් ඒ සම්පතෙන් ලැබෙනා වූ සමාධිය වලින් ලැබෙන සුඛයට ඇලෙන්නට පුළුවන්. ඒ විදිහට මේ ඕනෑම අරමුණක් කෙරේ ඇලෙන්නට පුළුවන්. මේ ඇලීම ඇත්ත වශයෙන්ම කාමච්ඡන්ද නීවරණයට අන්තර්ගත වන්නේ නීවරණ යට කරන්නේ නැතුව භවනාමෙන් ප්‍රතිඵලයක් ගන්නට බෑ ඒක නිසා මේ ඇලෙන අරමුණු හමු වුණාට පස්සේ එවැනි සිත තුළ යම් කිසි ඇලීමක් බැඳීමක් ඇති වුණොත් එවැනි මේක සිහිපත් කරන ඇලීමක් ඇලීමක් බැඳීමක් බැඳීමක් ආදී වශයෙන් මෙහෙම සිහිපත් කරලා ඒ පිළිබඳ එන සිතවිලි එතනම එතනම කපා හරින්නට ඕනේ ඒ පිළිබඳ දිගින් දිගට සිතවිලි ගලා යන්නට ඉඩ දෙන්නට හොඳ නැහැ මේ ඇලෙන අරමුණු කොයිතරම් ලෝකයේ තිබුණත් ඒවා අපට නැති කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තිත්තන්ති චිත්තානි තත්ථේව ලෝකේ ලෝකේ තියෙන මේ ඇලෙන අරමුණු ඔය ලෝකේ පැවතුනාවයි. අතෙත්ත දීරා විනයන්තේ ඡන්දං මේවා පිළිබඳ තියෙන ඇලීම බැඳීම අයින් කරගන්න එකයි අපවිෂෙන් කළ යුතු කළ යුතු වන්නේ. ලෝකයේ තියෙන අරමුණු නැති කරන්නට අපට හැකියාවක් නැහැ. ඊට අමතරව මේ ඇලෙන බැඳෙන අරමුණු ඔක්කොම කවදා හෝ දවසක අපි අතහැරලා දාලා යන්නට සිදු වෙනවා කියන කරුණ ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගත යුතුයි. තමා කොයි මොහොතේ මැරෙයිද දන්නේ කොයි මොහොතේ හරි මරණයට පත්වන්නට මේ සියල්ලම අතහරින්නට වෙනවා. කොච්චර ඇලී බැඳගෙන හිටියත්, බැඳි බැඳී හිටියත් තමන්ගේ ශරීරයත් අතහරින්නට වෙනවා දූ දරුවොත් අතහරින්නට වෙනවා ගෙවල් දොරවල් යන්තා දේවල් තියෙනවනම් ඔක්කොම දේවල් අතහරින්නට වෙනවා ඒ මරණ මොහොතේ මේවා කෙරේ ඇලීමක් ඇති වුණොත් එහෙම නියත වශයෙන්ම പ്രേත ලෝක වැනි දුගතිගාමී තත්ත්වවලටපත් වෙනවා ඒක වළක්වන්නට බෑ එතකොට ඒ සංසාරයෙන් ගොඩ එන්නට පුළුවන්කමක් නැතුව බොහෝ කාලයක්ම දුගතියෙන් දුගතියට යන්නට සිදුවේ එම නිසා මේකේ තියෙන අවධානමත් තේරුම් ගන්නට ඕන භාවනාවට තියෙන පරිබෝධයක් මේ පරිබෝධයක් බවත් තේරුම් ගන්නට ඕන. ඒක නිසා තමන්ගේ ශරීරය සහිත ලෝකේ යන්තා දේවල් තියෙනවා නම් ඒවා කෙරෙහි ඇලීමක් ඇති නොවන ආකාරයෙන් සිත පවත්වා ගන්නට ඕන. එසේ හිත පවත්වා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඔක්කොම දේවල් අතහරින්නට වෙනවා කියන අවබෝධය ඇති කරගත්තාට පස්සේ ඒ වගේම මේවා නැවත සිහියෙන් යුතුව ඇලීමක් ඇලීමක් බැඳීමක් බැඳීමක් ආදී වශයෙන් සිහිපත් කරලා ඒ වාගේ සිත මුදාගත්තාට පසු මේවා සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන් මේ භාවනාවෙන් ඉහළ ප්‍රතිඵල ගන්නට පස්සෙ නමුත් ඊට ප්‍රථමයෙන් මේ විදිහට කටයුතු කරන්නට ඕන. ධර්මයට උනත් ඇලෙන්නට සුදුසු නැහැ මොනම දෙයක්වත් උපාදාන නොකළ යුතුයි නචකින්ච ලෝකේ උපාදීති කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වන්නේ දෙවන කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා මා මේ දෝෂණීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අතරූපේන අපමාදෝ සතිදේශසෝ ආරක්ඛෝ කරණීයෝ කියලා දෝෂයගෙන දෙන දුම්නස නොසතුට අමනාපයගෙන දෙන දේවල් කෙරෙහි මගේ සිත දුෂ්‍ය නොවේවා කියලා ආත්ම තමාගේ සුභසිද්ධිය බලාපොරොත්තු වන අය විසින් අප්‍රමාදව සිහියෙන් යුතුව ආරක්ෂිත විය යුතුයි. මේ ලෝකයේ නොයෙක් කර්මණු තියෙනවා තමාට අනිෂ්ට වූ වරමුණු. සමහර වෙන කෙනෙකුට ඒක ඉෂ්ට වන්නට පුළුවන්, තමාට අනිෂ්ට ගන්නට පුළුවන්. අනිෂ්ට රූප තියෙනවා, අනිෂ්ට ශබ්ද තියෙනවා, අනිෂ්ට ගන්ධ ගන්ධ සුවඳ තියෙනවා. අනිෂ්ට රස, අනිෂ්ට ස්පර්ශ දේවල් තියෙනවා. මේවා කෙරෙහි තමා ඒ අනිෂ්ටය කියන හැඟීමෙන් යුතුව බලන විට තමයි බොහෝ විට ගැටීමක් තමාගේ සිත ඇතුළේ ඇතිවන්නේ නුරුස්නා බවක් ඇතිවන්නේ අමනාපයක් තරහක් ඇතිවන්නේ මේ ලෝකයේ තියෙන කිසිම අරමුණක් අපට ඕන විදිහට පවත්වා ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ අරමුණු අරමුණු පාළුවේ පවතිනවා. ඒක නිසා අපේ සිතයි අපේසින් ආරක්ෂා කරගත යුතු වන්නේ. ඒ නොඑක ආකාරයෙන් තමාට දුම්නස ගෙන දෙන නොසතු දාමනාපේ ස්තරාව ගෙන දෙන අරමුණු තිබෙන්නට පුළුවන් තියෙනවා. ඒ අරමුණු කෙරෙහි නොගැටී සිටීමට පුළුවන්න්නට ඕන. භාවනා කරන්නට ගියාම සමහරට තමාට ඒ අවශ්‍ය පරිසරය නොතිබෙන්නට පුළුවන්. සමහරට මැසි මදුරු වදුරු ගොඩාක් තිබෙන්නට පුළුවන්. නැත්තම් සීතල උෂ්ණේ වැනි දේවල් තිබෙන්නට පුළුවන්. නැත්තම් නන්නය කියන වැරදි වචන ඇහෙන්නට පුළුවන්. මේ ආදී විවිධ දේවල් භාවනා මධ්‍යස්ථානයක භාවනා කරන විට පවා කෙනෙකුට අත්දකින්නට සිදුවන අවස්ථා තිබෙනවා. මේවා කෙරේ සමහරු ගැටෙනවා භාවනාව එතනින්ම පිරිහිලා ගන්නවා, පිරිහෙලා ගන්නවා. ඒ නිසා කොයි දෙයක් ආවොත් ඒක මැදහත් තබා ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒ තුළින් භාවනාව දියුණු කර ගන්නට පුළුවන්. එදිනදා ජීවිතේටත් මේක බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. එම නිසා මොනම ආකාරයකින්වත් ඒ ගැටෙන අරමුණු ආවට පස්සේ වට නොගැටී සිටින්න උත්සාහ ගන්න එක තමයි තාමත්ම සුදුසු වන්නේ. මෙසේ ගැටීම ඇතිවීම නිසා මනාපේ නුරුස්නා ගතිය ආදී ඇතිවීම නිසා තමන්ට විවිධාකාර ක්ලේශ ධර්ම ඇති වෙනවා තමාගේ සිත දුෂ්‍ය වෙනවා අකුසල් පිරෙනවා අන්න ඇත්ත ඒක තමාට ප්‍රිය භාවයක් දක්වන්නේ ඒක ආදී විවිධ ආදීනමයන් තිබෙනවා එම නිසා මේ ගැටෙන අරමුණු කෙරෙහි නොගැටී සිටිනවාය කියලා සිතලා සිත ආරක්ෂිතව තබා ගන්නට පුරුදු පුහුණුවන්නට ඕන. මේක මේ අදට ප්‍රමණක් කළ යුතු දෙයක් නෙවෙයි ජීවිතේටම එකතු කරගත යුතු දෙයක්. ඉතින් මේ ඇලීම් බැඳීම් දෙකෙන්ම ඇලීම් ගැටීම් දෙකෙන්ම තොරව සිත පවත්වාගෙන යන්නට පුළුවන් නම් සිත මැදහත් තබා ගන්නට පුළුවන් නම් ඒක උසස් තත්ත්වයක්. ඔය බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයක දක්වලා තියෙනවා. හේතං සන්තං හේතං පණිතං යදිදං උපේක්ඛා කියලා සිහිපත් කරන්නේ කියලා. මේ උපේක්ෂාව මදහත් භාවයේ සාන්තයි මදහත් භාවයේ ප්‍රණීතයි කියන එකයි සාමාන්‍ය අදහස. ඉතින් මේ ඇලීමක් බැඳීමක් ගැටීමක් ආදී ඇති වෙනකොට ඒවා ඒ ආකාරයෙන්ම සිහිපත් කරලා දෙනවා ඇලීමක් බැඳීමක් බැඳීමක් ගැටීමක් ගැටීමක් නැත්නම් තරහවක් නුරුස්නා බවක් ආදී ගැන ආදී වශයෙන් සිහි කරලා ඒ සිත මුදා ගන්නවට අමතරව ඒ වැරදි ආකාර ආකාරයේ ලෝභ ද්වේෂ ආදීන් සිත මුදා ගන්නවට අමතරව සිත එවෙලෙම මඳහත් භාවයට පත් කර ගන්නට උත්සාහ ගන්නට ඕන. මඳහත් වෙන එක සාන්තයි මඳහත් වෙන එක ප්‍රණීතයි කියලා. මේක මේ දැන් මේ ධර්මයේ අහනකොට මේ ඇයට දැන් ඕක කරන්නට පුළුවන්කම තිබේ. දවසක් දෙකක් යනකොට අමතක වෙනවා. එහෙම නෙවෙයි මේවා ජීවිතේට සෑහෙන කාලයක් තිස්සේ පුරුදු කරගත්තොත් එහෙම નિરાයාසයෙන් මේක තමා හිතුවේ නැත්තත් තමාගේ සිත මදහත් තබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ මදහත් ඇති කර ගන්නට පුළුවන් නම් ඒකෙන් Tamanට විශාල සහනශීලී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබා දෙන බැවින් මේ මදහත් භාවය ඇති කර ගන්නට උත්සාහ ගත යුතුයි. ඒක නිසා බොහෝ කාලයක් ඒක භාවිතා කරන්න ඕන. සමහරට මාස 6ක් 7ක් නැත්නම් අවුරුද්දක් දෙකක් වගේ දිගටම භාවිතා කළොත් ඕක ජීවිතේට නිකම්ම එකතු වෙන ධර්මයක් වෙනවා. නැත්නම් මේවැනි දේශනයක් අහලා ටික දවස් කීපයක් මේවා කරලා ඊට පස්සේ අමතක කරලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඊටාම වැදගත් කරුණක් මා මේ මෝහණීයේසු ධම්මේසු චිත්තම් මුයිහිතේ යත් රූපේන අපමාදෝ සතිජේසුවාර කෝකරණියෝ මෝහයට පත්තන මේ අරමුණු කෙරේ තමා මුලාවටපත් නොවේවා කියලා තමාගේ සුභසිද්ධිය බලාපොරොත්තු වන අය විසින් අප්‍රමාදවම සීයෙන් යුතුවම ආරක්ෂිත විය යුතුයි මේ මෝහයට පුලාදන පත්තන ධර්මයන්ගෙන් ධර්මයන් නිසා මුලාවට පත් වූ බැවින් තමයි අපි මේ දක්වා මේ සංසාරයේ පුරා මේ භවයේ දක්වාම දිගින් දිගටම පැමිණියේ. ඉදිරියටත් එලෙසින් මේ යන්නට වෙනවා මේ මුලාවට පත්වනවා. මේ මුලාවට පත්වන දේවල් ගොඩක් තියෙනවා. ඒවෙන් කීපයක් පමණක් අපි මතක් කරන්නම්. එතකොට ඒ අනුසාරයෙන් මේ ඇයට හිතා ගන්නට පුළුවන්කම තිබෙනවා කොයිතරම්නම් දේවල් ලෝකේ මුලාවට පත්වන පත් කරවනු ලබන දේවල් තියෙනවද කියලා. එතකොට දැන් මේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් යම් කෙනෙක් නිත්‍යයි කියලා ගන්නවනම් එතන තමයි මුලාවටපත් වෙනවා. ඒසා භවනා කරන සෑම කෙනෙක් විසින්ම මේ අනිත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න සෑම දෙයක්ම අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ. තමන්ගේ රූපය ගත්තත් නිරන්තරයෙන් අනිත්‍ය යනවා, වේදනාව ගත්තත් එහෙමයි, සංඥාව ගත්තත්, සංකාර ගත්තත්, විඥාන ගත්තත්, කොයි දෙයක් වුණත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, අනිත්‍යද යනවා. ඒ අනිත්‍යයට යන ධර්ම නිත්‍ය වශයෙන් අරගන්නවා නම් තමන්ගේ ශරීරය අරගෙන මේක නිත්‍ය ධර්මයක් කියලා හිතනවා නම් මේක හැමදාම මේ විදිහට පවතිනවායි කියලා හිතනවා නම් එතන මුලාවක් තියෙනේ අරමුණෙහි මුලා වෙනවා. ඒක නිසා මේ මුලා වෙන අරමුණු වල මුලා නොවි සිටීමට සීබුද්ධියෙන් යුතුව කටයුතු කරන්නට ඒ කියන්නේ මනසෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කරන්නට පුරුදු වෙනවා. ඒක නිසා අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන්ම දකින්නට ඕනේ. අපි හිතමු භාවනා කරන්න යනවා. දැන් විවිධාකාර ශබ්ද ඇහිලා තමාගේ භාවනාවට පරිබෝධයක් වෙනවා. Taman එතකොට හිත දූෂ්‍ය කරගන්නවා නම් එතන නොසතුටක් ඇතිවන්නේ. මේ නොසතුට ලෞකික දේවල් වල පිළිබඳව නෙවෙයි. භාවනාවෙන් දියුණුවක් නැත්තම් <coughs> ලැබිලා නැත්තම් එතරම් නොසතුටක් ඇති වෙන්නට පුළුවන්. මේ තෙක්කල් මාම් භාවනා කළා. <coughs> කිසිම ආකාරයෙන් තාම <coughs> තාම දිනුවක් ලබන්නට බැරි වුණා නේද කියලා. එහෙම වුණත් නොසතුටක් ඇති වෙන්නට පුළුවන්. මේවට කියන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා. එතකොට අර අනිත්‍යයට යන බවයේ තමන්ගේ භාවනාවට පරිබෝධ කර ධර්මයන් සියල්ලම අනිත්‍යයට යන හැටි දැක දැක හිටියොත් ඒ භාවනාවට පරිබෝධ වූ ධර්මයේම තමාට භාවනා අරමුණක් කරගන්නට පුළුවන්. එතකොට ඕනෑම තැනක් භාවනාවට සුදුසුයි ඕනෑම පරිසරයක භාවනා කරන්නට හැකියාව Tamanට ලැබෙනවා. ඒ නිසා මේ අනිත්‍ය වූ සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන්ම දකින්නට ඕන. Tamanගේ පංචස්කන්ධ ලෝකයයි බාහිර පංචස්කන්ධ ලෝකයයි අජීවී සජීවී ඕනෑම දෙයක් අනිත්‍ය ජඹාන බව දකින්නවා. මේවා නිට්ටයයි කියලා හැඟීමක් ඇති වෙනවා නම් එතන මුලාවකටපත් වෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම පංචස්කන්ධ සංඛ්‍යාත මේ තමන්ගේ මුළු ඇඟයි සිතයි ඔක්කොම ඒකාන්ත වශයෙන්ම දුකක්. නිරන්තරයෙන්ම දුක් ලබා දෙන දෙයක්. ඉතින් මේ නිරන්තරයෙන්ම දුක් ලබා දෙන ආකාරය මනවින් අවබෝධ කරගත යුතුයි. නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම දුක්ඛ සත්‍ය පිළිබඳව පිළිසිඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුම වෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය අවබෝධයක් ලබාගත්තු කෙනෙකුට තමයි මේ දුක කෙරෙහි කලකිරීමක් ඇති වෙලා මේ දුක අතාරින්නට පුළුවන්කමක් ඇතිවන්නේ. ඉතින් බොහෝ දෙනෙක් මේ දුකක් වූ මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි සැපක් කියලා මුලාවටපත් වෙනවා. විශේෂයෙන්ම සැප වේදනාව සැපක් කියලා මුලාවට වෙනපත් වෙනවා. තමන්ගේ ශරීරයේ සැපගෙන දෙන දෙයක් කියලා මුලාවටපත් වෙනවා. තමන් ඉගෙන ගන්නු ලබන සංඥා ආදී සිටිවිලි ආදී ඔක්කොම සැපක් කියලා හිතෙනවා. ලෝකයේ තියෙන අරමුණු තුළින් තමන්ට සැපක් ලබා දෙනවා. මේවා සැපගෙන දෙන දේවල් කියලා සිතනවා නම් ඒක මුලාවන ධර්මයක්. ඒක නිසා ඒ දුක්ඛ සංස්කාර ධර්ම දුකක් වශයෙන් අවබෝධ වෙන ආකාරයෙන් තමා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව මෙනෙහි කිරීම කරන්නට ඕන. එතකොට තමයි ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිවන්නේ. ඊළඟට අනාත්ම සංස්කාර ධර්ම ආත්ම වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් එතනත් මුලා වෙනවා. මේ පංචස්කන්ධ ලෝකේ රූපේ ගත්තොත් මම හෝ මගේ කියලා එහෙම ගන්නට කිසි දෙයක් නැහැ. දැන් මේ කලින් කිව්වා මේ පඩවි ආදී ධාතු වශයෙන් සිහිපත් කරන්නේ මේ සාමාන්‍යයෙන් ගම්බද මෝඩයයි කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් නිරන්තරයෙන්ම ධාතු මනසිකාර භාවනාව වගේ කරලා දේශනා කරලා තියෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ තුන්වහන්සේ දක්වනවා මේවා ධාතු වශයෙන් මෙනෙහි කරන්නට කියන. ඉන්නේ අනිත් එක ඔය ක්ලේශ වෙන සංගුත්තේ සූත්‍රයේ සංගුත්තේ වෙන සූත්‍රවල දක්වලා තියෙනවා. යෝ යෝ බිත්තේ පඩවි ධාතු යා චන්දරාගෝ චිත්තක්ෂේසෝ උපක්ලේශෝ ආදී වශයෙන් මේ පඨවි ආදී ධාතු කෙරෙහි යම් කිසි චන්ද රාගයක් තියෙනවා ඒක සතමාගේ සිත කිලිටි කරන ධර්මයක් කියලා. ඒක නිසා මේ තමන්ගේ රූපය අරගෙන මේව පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් වලින් හැදිලා තියෙන දෙයක් කියන එක අවබෝධ කරගන්නට ඕන. මේවා ලෝකයේ මිනිස්සු කොයි ආකාරයෙන් කොයි භාවනා මැද කොයි ආකාරයෙන් ගැනවත් කිව්වත් තමන්ට ඒවෙන් ඇති වැඩක් නැහැ. තමන්ගේ අවබෝධය තමා දිනු කරගත යුතුයි. එහෙම ඇති කරගන්නකොට තමන්ගේ පංච පංචස්කන්ධ ලෝකය ආන ආත්මයක් නෙවෙයි අනාත්මයයි කියලා දකින්නට ඕන. එහෙම දකිනකොට විශේෂයෙන්ම රූපස්කන්ධය කෙරෙහි ආත්මීය සංඥාව හුඟා කෙනෙකුගේ සිත තුළ තදින්ම කාවැදලා තියෙන. ඒක නිසා මේ රූපය පඨවි ආදී ධාතු කොටස් හතරක් කියලා අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගන්න නැතුව මෙතන ගැහණියක් ඉන්නවා, පුරුෂයෙක් ඉන්නවා, මම කියලා කෙනෙක් ඉන්නවා, සතෙක් ඉන්නවා, මෙතන මෙහෙම බඩුවක් තියෙනවා ආදී වශයෙන් සිතනවා නම් එතන මුලාවක් තියෙනවා. ඒ අරමුණේ මුලාවන. මේවා ගැන හැඟීමක් මේ ඇයිද ඇති. ඒ කියන්නේ මේ මේ ලෝකේ තියෙන රූප ඔක්කොම හැදලා තියෙන පටවි ධාතුවෙන් කියන හැඟීම ඇති. ඒ හැඟීම නෙවෙයි. Taman ඒ ඕනෑම දෙයක් දැස බලනකොට යෝනිසෝ මනසිකාරයෙන් Tamanට අවබෝධලා පෙනෙන්නට ඕන මෙතන ධාතු ගොඩක් අර වෙන දෙයක් නැහැ කියලා. Tamanගේ ශරීරයේ දැස බැලුවොත් එහෙම Tamanටම පේන්න ඕන මෙතන මේ ධාතු ගොඩක් තියෙන්නේ වෙන දෙයක් නැහැ කියලා. උදාහරණ නැත්නම් තමන්ගේ සම සමටනේ හොඟ දෙනෙක් කැලෙන්නේ බැඳෙන්නේ මත පිට සමට සමදේශ බැලුවාම තේරෙන්නට ඕනේ මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු කොටන්නේ වෙන දෙයක් නැහැ මේ පඨවි ධාතු වලටද ආපෝ තේජෝ වායු ධාතු වලට මං ඇලුනේ බැඳුනේ මම මගේ කියලා ගන්නෙ මේවටද ආශා කරන්න කියලා තමන්ටම අවබෝධ වන්නට ඕනේ තමන් ජීවිතයක් දකිනවා නම් ගයක් වෙන්නට පුළුවන් කාර් එකක් වෙනවා මොකක් හරි ගාද්දොරක් හරි මොකක් හරි වෙනවා මෙතන තියෙන්නේ ධාතු ගොඩක් කියන හැඟීම සමානට තියෙන්නට ඕනේ අවබෝධ අවබෝධයල පේන්නවා. යම් මේක යම් රූපාරම්මණය ලෝකේ තියෙනවා නම් එක්කම මේ ධාතු ගොඩක් කියන හැඟීමින් යුතුව පෙනෙන්නේ නැත්තේ ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති නිසා. ඒක නිසා මේ ඔක්කොම රූපාරමණෝ ධාතු වලින් හැදිලා තියෙනවායි කියලා සෑහීමකටපත් වෙන්නේ නැතුව Tamanට එකපාරට පේනවා නම් අවබෝධ වෙලා යනවා නම් මොකක් දැක්කත් කවර සතෙක් දැක්කත් කවර කෙනෙක් දැක්කත් මෙතන මේ ධාතු ගොඩක් කියලා අන්න ඒ අවබෝධය උසස් එකක්. එතකොට එතන ආත්මීය සංකල්පනාව පිළිටන්නේ ඒ වගේම තමයි වේදනා සංඥා සංඛාර විඥාන ආදී කොටස් මමයේ කියලා හිතාන මග්ගේ කියලා හිතාන කටයුතු කරන ලෝකයක් ඒවෙන් මුලා වෙනවා ඒක නිසා මේ සෑම දෙයක්ම අනාත්මයි කියලා මෙනෙහි කරන්නට පුරුදු වන්නට ඕන අනාත්මයි කියලා දකින්නට ඕනේ ඉතින් භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක් ගන්නට නම් නිවන් ලබන්නට නම් අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලිවම භාවනාවෙන් අත්දැකීමක් ලැබිය යුතුමයි ඒ අත්දැකේ අනාත්ම ලක්ෂණය අත්දැකීම ධර්මයෙන් තමයි සෝවාන් වන්නේත් වෙන දෙයක් තියා රහත් වන්නේ. ඒක නිසා මේ අනේ ආත්මයක් කියලා හිතාන මම කියලා හිතාන මගේ කියලා හිතාන නැත්තම් මෙතන ගැහණියක් සිටිනවා මිනිහෙක් සිටිනවා සත්වයෙක් සිටිනවා කියලා හිතාන සිටින සිටිවිල්ල එක්තරා මුලාවක් ඒ මුලාවන ධර්ම කෙරේ තමා මුලා නොවී සිටීමට කටයුතු කරන තැනැත්තා සත්‍ය වශයෙන්ම භාවනාවෙන් ඉහළ ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් කෙනෙක් වෙනවා. ඒ නිසා හැම විටම මේවා අනාත්මයි කියලා මෙනේ දකින්න බලන්න පුරුදු වෙන්න. භාවනා කරන්නට දැන් මධ්‍යස්ථානයට ගියාමත් නොඑක ආකාර දේවල් වලට මුහුණ පාන්නට සිදු වෙන්නට පුළුවන්. ඒ සෑම එකක්ම මම නෙවෙයි, මගේ දෙයක් නෙවෙයි, ලෝකේ හැටි තමයි. ඔක්කොම අනාත්මයි, ඔක්කොම අනිත්‍යයි. මේ හැම එකක් එකක්ම දුක් ලබා දෙන දෙයක් කියලා එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට දදා ඒවා කෙරෙහි මැදහස් සිටින් යුතුව ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා මේවා සෑම එකක් කෙරෙහිම මැදහත් වෙනවා කියලා මැදහත් වෙන එක තමයි තාමත්ම සුදුසුවන්නේ. ඒ මැදහත් භාවය සියලු තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහිමත් තියෙන්නට ඕනේ. බාහිර ලෝකේ සෑම දෙයක් කෙරෙහිමත් මැදහත් භාවය තියෙන්නට ඕනේ. එතකොට මුළු සංස්කාර ලෝකයේ කෙරෙහිම සම්පූර්ණයෙන්ම මැදහත් භාවයෙන් යුතුව මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කරන කෙනෙකුට සංඛාරූපේක්ඛා ඥාණයට පවා සිතපත් කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා අනාත්ම වූ සංස්කාර ධර්ම අනාත්ම වශයෙන්ම දකින්න ඕන. එහෙම දකිනකොට මුලාවකට පත්වන්නේ. නැත්තම් මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ ඇලෙනවා නම් එතනත් මුලාවක් තියෙනවා. තමන්ගේ රූපයට ඇලෙන්නට පුළුවන් නැත්නම් වේදනාවට ඇලෙන්නට පුළුවන් සංඥා සංකාර විඥාන වලට ඇලෙන්නට පුළුවන් නැත්නම් මේවා කෙරෙහි ගැටෙනවා නම් මම කියවෙන්නේ මා මේ දෝෂණීයසු ධම්මේසු චිත්තං දුස්සීති අතරූපේන අපමාදෝ සත්‍යේසු ආරක්ෂෝ කරණියෝ කියලා සිත දූෂ්‍ය වෙන අරමුණු කෙරේ ගැටෙන අරමුණු කෙරේ නොගැටෙන්නට ඕනේ කියලා. ඉතින් යම් කිසි අරමුණක් කෙරේ ගැටෙනවා නම් එතන තමයි මුලාවටපත් වෙලා ඉසිදෙන්නේ. ඒ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ ගැටෙන්න පුළුවන්. තමන්ගේ රූපයේ කෙරේ තමන්ට ගැටීමක් ඇති වෙන නිරන්තරයෙන් දුක් ලබා දෙනවා නම් ගැටීමක් ඇති වෙන්නට පුළුවන්. නැත්තම් මේක තමන්ට ඕන විදිහට පවතින්නේ නැති විදිහ දැන්ති වෙනකොට ගැටීමක් ඇති වෙන නිරන්තරයෙන් රෝග පීඩා කරදර දුක් පීඩා ඇති වෙනකොට ගැටීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ස්වාභාවික වශයෙන් තමාට කිසිම ආකාරයෙන් පාලනය කරගත නොහැකි දේවල් කෙරෙහි ගැටීමක් ඇති වෙන්න පුළුවන්. වායිනවය, පායිනවය, බඩු මිල වැඩි වෙනවා, යුද්ධ කලකෝලාහල තියෙනවා. ඕවා පිළිබඳ පවා ගැටීම් මේ සෑම අවස්ථාවෙම සිතන් තමාගේ සිත මුලාවටපත් වෙනවා. මගේ ජාතිය කියලා හිතනවා නම්, මගේ භාෂාව කියලා හිතනවා නම්, මගේ රට කියලා එතනත් මුලාවක් තියෙනවා. ඒක නිසා මේ මුලාවන අරමුණු රාශියක් ලෝකේ තියෙන ඕනෑම අරමුණක් තියෙන කෙනෙකුට මුලාවන්ට මුලාවට පත්වන්නට පුළුවන්. ඒක නිසා මුලා නොවි සිටින්නට ඕන. එතකොට මේවා තබාගතයේ මේ පංචස්කන්ධ ලෝක තබාගත යුතුයි, ආරක්ෂා කරගත යුතුයි, ඇලිය යුතුයි කියලා හැම හිතෙනවා නම් ඒකත් මුලාවක් තමයි. ඉතින් මේ දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැහැ, දුක්ඛ සමුදය සත්‍ය තේරෙන්නේ නැහැ. ඒවත් මුලාවල් තමයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය තේරෙන්නේ ලෞකික දේවල්ම කර කර ඉන්නට ඕන කියලා හිතනවනම් ඒවත් මුලා ඒක නිසා මේ මුලාවට පත්තන කාරණා කෙලවරක් නැතුව තියෙනවා මට ඕන නම් කියාගෙන යන්න පුළුවන් පැයක් නෙවෙයි දෙකක් නෙවෙයි පැය 10 12 තිස්සේ එක දිගටම උනත් ලෝක සත්‍ය කොයිතරම් ආකාරයෙන් කොයි කොයි ආකාරයෙන් නම් මුලාවට පත් වෙනවද කියලා. ඒක නිසා මේ මුලාවන අරමුණු කෙරේ මුලා නොවී කටයුතු කරන්නට පුළුවන් නම් ඒකම නිවන් ලබා ගැනීමේ මාර්ගයක් බවට පත් වෙනවා. ඒක නිසා තමන් මේ භාවනාවෙන් පවා මුලා වන්නට පුළුවන් මාර්ගඵලයක් ලැබුණ නැතුවම මාර්ගඵලයක් ලැබුණයි කියලා මුලා වෙන අවස්ථා තියෙනවා. ධ්‍යානයක් ලැබුණ නැතුවම ධ්‍යානයක් ලැබුණයි කියලා මුලා වෙන අවස්ථා තිබෙනවා. තමන්ගේ සිතේ නිසල භාවයක් ඇති වූ පමණින් ඒක ධානයක් කියලා හිතන්නටත් එපා ඒක ශූන්‍යතාවයක් කියලා හිතන්නටත් එපා ශූන්‍යතාවයක් කියලා සමහරු රැවටෙනා මේ හිත යන්තම් නිසල වුණාට පස්සේ ඒවත් මුලාවක් ඉතින් තමන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී කලවරක් වටනවා වගේ ගිහිල්ලා සිත ශරීරයේ තියෙන බවක්වත් තේරෙන්නේ නැතුව ගියොත් එතන ඕලාරික වශයෙන් පවත්නා වූ පහළ මට්ටමක තියෙන ශූන්‍යතාවයක් තියෙනවා. ඒක නිවන කියලා ගත්තොත් ඒකත් මුලාවක්. ඒ වගේම ධ්‍යාන වලට සිතපත් පන්නේ නැතුව ධ්‍යානයට පත් උනායි කියලා පැවැටෙන බොහෝ තැන්වල අප දන්නවා. ඔය සිත උඩට උඩට උඩට ගියා, පළවෙනි ධ්‍යානෙට ගියා, දෙකට තුනට හතරට ගියා, අටට ගියා ආදී වශයෙන් කියනවා. ඒ ඔක්කොම මුලා. ඒක නිසා මේ මුලාවන අරමුණු කෙරෙහි මුලා නොවී සිටින එක ඉතාමත්ම අවශ්‍යයි. ඒ මිනිසා නිසි උපදේශ මත මේ මුලාවන අවස්ථා ඉක්මවා යන්නට බලා නිසි අවස්ථාවලදී මේ මුලාවන භාවනාවෙන් ලැබෙන මුලාවන අවස්ථා ඉක්මවා යන්නට සුදුසු උපදෙස් ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් එහෙම තමන් මුලාවන්ට පත්වන්නටත් පුළුවන්. ලෝකේ සත්‍ය මුලාවට පත් වෙලා කියන දේවල් අපි අල්ලා ගන්නවනම් එතනත් අපි මුලා වෙනවා. ඒක නිසා කිසිවක් අල්ලන්නට යන්නට එපා, ලෝකයා හදන්නට යන්නට එපා. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන එක තමයි ඊටම සුදුසු කෙනෙකුට හදන්නට පුළුවන් නම් තමන් කියන දේවල් පිළිගන්නවා නම් ඒ අයට කරුණාවිගතව කරුණ පෙන්වා දීම කිරීම වෙනම දෙයක්. නමුත් මිනිස්සු හදන්න එක ඊටම අපහසු දෙයක්. මිනිසුන්ගේ අදහස් වෙනස් කරන්න යන එක ඊටම අපහසු දෙයක්. මේවා වෙනස් කරන්න යනවා නම් අපි යතනත් මුලා මේ විදිහට මුලාවට පත්වන අරමුණු කෙලවරක් නැහැ සීමාවක් නැහැ. මේ මුලාවට පත්වන අරමුණකේ මුලා නොවි සිටී සිටින්නට ලැබේ වේවායි කියලා තමන්ගේ ආත්ම සුභසිද්ධිය බලාපොරොත්තු වන වෙන කෙනා විසින් නිරන්තරයෙන්ම සිත ආරක්ෂිත කරගත යුතුයි. ඊළඟ කාරණාව මා මේ මදනීයේසු ධම්මේසු චිත්තම් මජ්ජේති අත්තරූපේන අප්‍රමාදෝ සත්‍යේසෝ ආරක්ඛෝ කරණීයෝ මදයට පත්වන මේ අරමුණු කෙරේ තමා මත් නොවේවා කියලා ආත්ම සුභ සිද්ධිය බලාපොරොත්තු වන කෙනා විසින් සතියෙන් යුතුව අප්‍රමාදවම ආරක්ෂිත වන්නටය කියලායි බුදුහාමුදුරුවෝ ලෙසින් දැක්වේ. මේ මදයට පත්වන අරමුණු අනන්තවත් තියෙනවා. ඒ කියන්නේ ඕනම අරමුණක් තුළින් තමා මානෙයට මදයට පත්වන්නට පුළුවන්. තමන් නිරෝගී කියලා මදයට පත්වන්න පුළුවන්. නැත්නම් තමන් මෙච්චර වාසයකට ගිහිල්ලා මේ தත්ත්වේ තමම ඉන්නවා කියලා මදයකට පත්වන්න. තමන් උගත්තේ කියලා මදයට පත්වන්නට පුළුවන්. තමන්ට මේ මේ විදිහට මේ මේ දේවල් තියෙනවා, මෙහෙම දරුවෝ ඉන්නවා, මෙහෙම ස්වාමි පුරුෂයෝ ඉන්නවා කියලා එහෙමත් මදයටපත් වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරයේ රූප ස්වභාව ගැන හිතලා, තරුණ භාවය ගැන හිතලා, නිරෝගී භාවය ගැන හිතලා, ඒ නැත්නම් නැත්නම් Tamanට හොඳ දරුවෝ සිටිනවාය නැදෑයෝ හිටිනවාය දෙමව්පිය සිටිනවාය කියලා හිතලා ඔය ඕන ආකාරයකින් මුලාවටපත් වෙන දෙයක් තියා භාවනා කරන්න ගියාම අනිත් අය භාවනා කරන්නේ හොඳට මම භාවනා කරනවා කියලාත් මත් වෙනවා නැත්නම් අනිත් අයට භාවනාවෙන් දියුණුවක් ගන්න බෑ මම මේ හොඳට භාවනා කර කරගෙන දියුණුවක් යනවා කියලා එහෙමත් මත් වෙන්නට පුළුවන්. ධර්ම කරුණ Tamanට තේරෙනවායි කියලා මත් වීමක් ඇතිවන්නට පුළුවන්. මදේටපත් වීමක් ඇතිවන්නට පුළුවන්. අන්න අයට මේ කරුණ මට හොඳට කියලා දෙන්නට පුළුවන්. මට මේ කරුණ හොඳට අවබෝධ වෙනවා කියලා මත් වීමක් ඇතිවන්නට පුළුවන්. ඉතින් විවිධ ඕනෑම කරුණක් පිළිබඳව හිතලා මානෙ ඇති කර ගන්නට මදේට පත්වන්නට කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ නොඑක ආකාරයෙන් හිතලා එහෙම මදේට සිතපත් කරගන්නවා. අවස්ථාව ලැබෙනවා නෙවෙයි. එතකොට මේ මදේට පත්න අරමුණු ඕනෙම එකක්. ඒවා කෙරේ මදේට පත් නොවී සිටීමට කටයුතු කරනවා. මේ මාන්‍ය ඇති කරගන්නවා නම් තන්නි ක්‍රම මෙතන තියෙන මෝඩකම. මේ අය දන්නවා රහත් වූ කෙනේ මෝඩකම සම්පූර්ණයෙන් අත්හැරලා එතකොට එයාගේ සිත තුළ කිසිම මාන්‍යයක් නෑ. භාවනා කරන කෙනෙක් නිරන්තරයෙන්ම නිහතමානී වෙන්න ඕන, අනතිමානී වෙන්න ඕන. ඒ කර්ණීය මෙත්ත සූත්‍රයේ අනතිමානී කියලා තියෙන නිහතමානී වෙනවා. අනතිමානී කියන්නේ ඒක. ඒක නිසා මත් වෙන්නට හොඳ නෑ කිසිම ආකාරයෙන්. Taman ධ්‍යානයක් ලැබලා තියෙනවා කියලා මත් වෙන්න ඕන. Taman මාර්ගඵලයක් ලැබුවයි කියලා මත් වෙන්නට සුදුසු නෑ. මේවා ලෝකයට කිය කියා පෙන්න පෙන්න මම මේම தත්ත්වය කියලා ඕවා කිය කියා ඉන්නට දේවලුත් නෙවෙයි. ඒක නිසා මේ මදේට පත්වන දේවල් කෙරේ මත් නොවේ සිටිනවා නම් ඒක ඉතාමත් හොඳයි. අනිත් එක තමන්ගේ සංකයිසිතයි අරගෙන එතන මේ මම කියලා සිටිනවා නම් එතනත් මත් වීමක් තියෙනවා. මානයක් එතනක් තියෙනවා. මේ විදිහට මත් නොවේ ඉන්නට පුළුවන් නම් මදේටපත් නොවේ සිටින්නට පුළුවන් නම් මේක ඉතාමත්ම හොඳයි මොකද නියතමානී වශයෙන් උපේක්ෂිත මේ භාවනා ආදී කටයුතු කරගත යුතු වන්නේ එදිනදා ජීවිතයේ සාමාන්‍ය ලෞකික ජීවිතයේදී පවා අපි මාණයෙන් යුතුව කටයුතු කරනවා නම් එහෙම ආඩම්බරකමින් යුතුව කටයුතු කරනවා නම් ලෝක සත්‍ය අපි පහත් කරවසකන්නේ අපි හිතනවා එහෙම මාණයෙන් වැඩ කටයුතු කරන අය මහා ලෝක සත්‍ය අපි උසස් වශයෙන් සලකනවා ඇති මහා ලොකු දෙයක් කියලා මෝඩ මිනිසුන්ගේ මෝඩ ක්‍රියාව කියලා මෙයා මහා ආඩම්බරකාරය කියලා පහත් කරලා ඉස්සලකන. ඒක නිසා ලෞකික ජීවිතයේ පවා මේ කරුණු හතර ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා එකතු කරගත්තොත් ඒයින් විශිෂ්ට ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. භාවනාවෙන් පවා දියුණුවක් ලබන්නට පුළුවන් වෙනවා. <clears throat> ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ <clears throat> යතෝ කෝ බික්කවේ බික්කනෝ රජිනීයේෂ ධම්මේෂ චිත්තං න රජ්‍යතේ තේ වේතරාගත්තා දෝෂණීයේෂ ධම්මේෂ චිත්තං න දුස්සෙදිදී වේත දෝෂත්තා මෝහණීයේෂ ධම්මේෂ චිත්තං න මුහිති වේත මෝහත්තා මදනීයේෂ ධම්මේෂ චිත්තං න මද්දතේ තේ වේත මදත්තා සෝ නච්ඡම්මතින කම්පතින වේදති න සන්තාසං ආපජ්ජතේ නච පන්න සමන වචන හේතුපේ ගච්ඡති කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට ඒ සූත්‍රය දැක්වුවා යම් කිසි කෙනෙක් මේ විදියට නිසි පරිදි හරියට කටයුතු කරගෙන ගියා නම් ඒ කියන්නේ ඒවා ජීවිතයට එකතු කරගෙන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කරුණු කරුණු ගැන මන අවබෝධයක් ඇතුව මේ වගේ වගේ නිට්යයි සුභයි සුඛයි ආත්මයි අසුබ දේවල් සුභ වශයෙන් අරගන්න නැතුව මත්පන් නැතුව මේ අසුභයි ආදී වශයෙන් දැකලා යෝනිසෝ මනස්කාරයෙන් යුතුව මේ වගේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා යම් කෙනෙක් සිටිනවා නම් මා කලින් කියවා උපේක්ෂිත භාවය හරියට ඇති කරගත්තොත් සංඛාර උපේක්ෂා ඥාණයට පවා යන්නට පුළුවන් කියලා. එහෙම කටයුතු කරන කෙනාට මුළු සංස්කාර ලෝකයේ පිළිබඳව කිසිම ඇලීමක්, කිසිම බැඳීමක්, කිසිම ගැටීමක් නැතුව සෑම සංස්කාරයක් කිරීම මැදහස් සිටින් යුතුව මේ අනිත්‍ය ආදී ලක්ෂණ මතුවේ මතුවේ පෙනෙන විට සංඛාර උපේක්ෂා ඥාණයට සිතපත් කරගන්නට පුළුවන්පත් වෙනවා. එහෙමපත් වුණොත් එහෙම ඒ අවස්ථාවේදී තමන්ට ඉස්මතු වී පෙනෙන අනිත්‍ය ලක්ෂණ නම් ඒකම බල බලා සිටින්න නැත්නම් දුක්ඛ ලක්ෂණය නම් ඒකම අවබෝධ කරගන්න වැඩිපුර වැඩිපුර අනාත්ම ලක්ෂණය නම් වැඩියෙන්ම පේන්නේ ඒකම දෙස බල බලා සිටින්න මේ දෙකෙන් වඩාම සුදුසු අනිත්‍ය අනාත්ම ලක්ෂණ දෙක ඒකිනුත් වඩාම සුදුසු අනාත්ම ලක්ෂණය දෙස බල බලා සිටින එක මෙහෙම කටයුතු කරන කෙනෙකුට මේ විදිහට කටයුතු කරන කෙනෙකුට ඒ භාවනා නිසිපරිදි කරගෙන යෑම තුළින් සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන්. ඒ විදිහට යම් කෙනෙක් ඉහළම මාර්ගඵල ලැබුවා නම් රජනීයේසු ධම්මේසු චිත්තං රජ්‍යතේ වේතරාගත්තා. මේ රජනීය වූ ධර්මයන් කෙරෙහි කිසිම ඇලීමක් නැතුව වීතරාගී තත්ත්වයට පත්වන්නට පුළුවන්. දෝෂණීයේසු ධම්මේසු න දුස්සතේ වේත දෝසත්තා දෝෂයේ ගෙන දෙන අමනාපේ නුටුස්නා භාව ආදී ගෙන දෙන මේ අරමුණු කොච්චර තිබුණත් ඒ අරමුණු කෙරේ කිසිම ගැටීමක් නැතුව වීත දෝෂ தත්වයට සිතපත් කරගන්නට පුළුවන්. මෝහනීයේෂ ධම්මේෂ චිත්තං න මුහ්‍යති වේත මෝහත්තා මෝහණයට මුලාවටපත් වෙන මේ ධර්මයන් කෙරෙහි මුලා නොවි බීත මෝහ තත්ත්වයට සිතපත් කර ගන්නට පුළුවන්. එතකොට විිත රාග, විිත දෝෂ, විිත මෝහ තත්ත්වය කියන්නේ රහත් වූ තත්ත්වයක්. ඒකෙම තවත් කොටසක් තමයි මදනීයේෂ ධම්මේෂු න මජ්ජති වේත මදත්තා කියන්නේ මදේ කියන එක ගෑවිලාවක්වත් නැහැ රහත් වූ කෙනෙකුට. රහත් මම රහත් වූ කෙනෙක් කියන හැඟීමවත් ගෑවිලා තියෙනවා මම එවැනි කෙනෙක් රහත් වූ කෙනෙක් නෙවෙයි. එතකොට මේ ඉන්දියට කටයුතු කරපු දැනත්තා ওই ආකාරයෙන් එහෙම ප්‍රතිකර්ම ගත්තා නම් නචම් නච්ඡම්බති නකම්පති න වේදති න සන්තාසං ආපජ්ජති කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. තැති ගැනීමකට පත්වන්නේ නැත්ම්බති නකම්පති කම්පිත වෙන්නේ නෙවේදිති වේවුලන්නේ නසන්තාසං ආපජ්ජති සන්ත්‍රාසයකට පත්වන්නේ නැචපන සමන වචන හේතුපි ගච්ඡති වෙන ඔය ලෝකයේ අය කියන කියන දේවල් හිස්මු පිළිගන්නේ නැහැ සත්‍ය දැකලා තියෙන නිසා එහෙම කෙනාට මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම කෙලවර කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා මේදී මේ රහත් වූ කෙනෙකුගේ ගුණස්කන්ධයක් ගැනයි කතා කරන්නේ ඒවා විස්තර කරන්නට මා යන්නේ. මේ ඇයිට විතරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ දැනට. එම නිසා. එතකොට මේ දක්වා මේ ඇයට ප්‍රකාශ කළේ එදිනදා ජීවිතයටත් ඒ වගේම භාවනාවටත් ඉතාමත්ම මහෝපකාරී වන ජීවිතයට එකතු කරගත යුතු කරුණු හතරක්. ඇලෙන අරමුණු කෙරෙහි නොඇලී සිටින්නට කටයුතු කරනවා නම් ඒ පළවෙනි කාරණාව. ගැටෙන අරමුණු කෙරෙහි නොගැටී සිටීමට Tamanට හැකියාව තිබෙනවා නම් එහෙම කටයුතු කරනවා නම් ඒ දෙවෙනි කාරණාව. ඒ වගේම මුලාවට පත්තන අරමුණු කෙරෙහි මුලා නොවී සිටිනවා නම් මේක තමයි වැදගත්ම තුන්වන කාරණාව වැදගත්ම කාරණාව. ඒ වගේම මදයට පත්වන අරමුණු කරේ මදයට පත් නොවී සිටීමට කටයුතු කරනවා නම් ඒකෙන් මෙලොව යහපත ඒ කියන්නේ ඊටාම සනසීදායක ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා පමණක් නෙවෙයි භාවනාවෙන් ඉහළම ප්‍රතිඵලයක් උනත් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයටත් මෙලොව යහපත සලසා ගැනීමටත් පරලොව යහපත සලසා ගැනීමටත් නිවන් සුව ලබා ගැනීමටත් හැකියාව වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ කෙටි සරල අනුශාසනාව දැන් මෙතීමට බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ට අපි පින් දෙමු ආකාශත්තාජ කියන පාඨයේ කිව්ව ආකාශත්තාජ බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තාජ බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං ඉත්තා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලං කුසල සත්‍ය මේ ඇතත් නිවන සැලසීමට වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේවච උතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු විමස්සුම අත්පත්තේවා